දැන් හොඳට මතක තියාගන්න ආරි සත්‍ය හොඳට සිහි කරන්නේ නැත්නම් ආරි සත්‍ය තමන්ගේ ජීවිතයට ගලප ගලපා බලන්නේ නැත්නම් එයාට සම්පූර්ණ පිළිසරණක් ජීවිතේ උපදව ගන්නට අවස්ථාව ඉපදෙන්නේ නැහැ. ඒ නිසා ආරි සත්‍ය හොඳට නිතර සිහි කරන්න. මේ ජීවිතේ පුරාම මේ කටයුත්ත කරගෙන ගියොත් ඔබට අවස්ථාවක් නැති වෙයිද? තියෙයිද? තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ පුරාවටම ඒ අමාරු කටයුත්ත කරන්න පුරුදු වෙන්න. තාමත් ඔබ ප්‍රමාද නැහැ. තාමත් අප්‍රමාදී බවට එන්න කාලේ තියෙනවා. කාලේ තියෙන කියලා නිකන් හිටියොත් නම් වෙන්නේ නැහැ. කාලෙන් ප්‍රයෝජන ගන්නට නම් ඒ අප්‍රමාදී බව උපදව ගන්න ආකාරයට කටයුතු කරන්න ඕන. ඒ නිසා ආරි සත්‍ය හොඳට සීකරන්න පුරුදු වෙන්න තමාගේ ජීවිතය තුළම එතකොට ඒ දුක් හට ගන්නකොට තමාට ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම උපදව ගන්නට පුළුවන්කම තියෙයි. ඒ ආරි සත්‍ය ශීකන වගේම මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරන්න. ආරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හිත පිහිටුවගෙන ඒ ඉලක්කය කරා ජීවිතේ දියුණු කරගන්න කැමැත්තෙන් හොඳට මෛත්‍රී භාවනාව වඩන කෙනාට දුෂ්චරිතය බැහැර කරගන්න පුළුවන්. භාගතුන් වහන්සේ කියා දෙනවා ජීවිතේ පුරාවට කුඩා අවදියේ පටන්ම යමෙක් හොඳට මෛත්‍රී සිත පුරුදු කරගත්තොත් එයාටින් කාය දුස්චරිතයේ කෙරෙයිද නැද්ද කියලා භාග්‍යවතුන් සහනවා. ඉතින් සාමින් වාසලා උත්තර දෙනවා ඒ විදිහට දිගු කලක් හොඳට මෙත් සිත පුරුදු කරනවා නම් යම් කෙනෙක් එයාටින් කාය දුස්චරිතයේ කෙරෙන්නේ නැහැ. හොඳට සීකරන්න. හොඳට තේරුම් ගන්න. දිගු කලක් තිස්සේ හොඳට මෛත්‍රීසිත පුරුදු කරගත්තොත් යම් කෙනෙක් ඒ විදිහේ මෛත්‍රීසිත පුරුදු කරගත්ත කෙනා අතින් කාය දුස්චරිතය කෙරෙයිද? ඇයි කෙරෙන්නේ නැත්තේ? කාය දුස්චරිතය කළොත් ඒක මුල් වෙලා තව කෙනෙකුට වදයක්, හිංසාවක්, පීඩාවක් ඇති වෙනවා. එහෙනම් මෛත්‍රීසිත පුරුදු කරන කෙනාගේ හැඟීම තමාත් අන් අයත් සිළු සත්වයන් සුවපත් වේවා කියන අදහසයි දිනු කරන්නේ. නේද? අන්නගේ සුවපත් බවටයි කැමති. ඒ සුවපත් බව තමයි යා සිහි කරන්නේ නිතරම. ඒතර දිගු කලක් තිස්සේ සීළු සත්වයන්ගේ සුවපත් බවම පතන ඒකම හිතන කෙනා කවදාවත් යම් කෙනෙක් හිංසාවටපත් වෙන දෙයක් පීඩාවටපත් වෙන දෙයක් කයෙන් කරන්න කැමති වෙන්නේ නැහැ. එයා වචනෙන් කරයිද? වචනෙන් කරන්නේත් නැහැ. කයෙන් වචනෙන් තව කෙනෙක් හිංසාවටපත් වෙන දෙයක් කරන්න අකමැති කෙනා හිතෙන් එබඳු දෙයක් කරන්න කැමති වෙන්නේ නැහැ. මෛත්‍රී වඩන කෙනාගෙන් මෛත්‍රී හොඳට පුරුදු කරන්න කරන්න ඒ හිංසාවට කැමති හිත නැති වෙලා යනවා. හිංසාවට කැමති හිත නැතිනම් පස්සේ කාය හිංසාවට නැමෙන්නේ නැහැ. කාය ක්‍රියා හිංසා කරන ආකාරයට කායික ක්‍රියා කරන්නේ නැහැ යා. තමාටත් අනුන්ටත් අයහපත ඇති වෙන කායික ක්‍රියා කරන්නේ ඒක සිද්ධ වෙන්නේ නැති එකක්. ඒක තමයි ධර්මයේ කියලා කියන්නේ. අපට හිතෙන්නේ මේක අද්භූත දෙයක් මේ ධර්මයේ කියලා. නෑ. ධර්මයේ කියන්නේ ප්‍රායෝගිකව සිදුවෙන දෙයක්. Taman තුල පිහිටි අදහසක් තියෙනවා නම් සිළු සත්වය සුවපත් වේවා කියලා. එයා කාය දුෂ්චතේ කරයිද? හොඳට කල්පනා කරන කරන්නේ නැහැ. වචී දුෂ්චතේ කරයිද? කරන්නේ නැහැ. මනෝ දුෂ්චතේ කරයිද? කරන්නේ නැහැ. සීල සත්‍යය සුවපත් වේවා දුකින් නිදහස් වේවා කියන අදහස තියෙනවා නම් එයා කිසි කලක ප්‍රාණඝාතය කරන්නේ නැහැ සොරකම කරන්නේ නැහැ වැරදි කාමසේවනය කරන්නේ නැහැ බොරු කියන්නේ නැහැ කේලම් කියන්නේ නැහැ පරුස වචන කියන්නේ නැහැ හිස් වචන කියන්නේ නැහැ ඇයි තමා දැඩි ද්වේෂය දැඩි ලෝභය පුරුදු කරන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටි තුල ඉන්නේ නැහැ ඇයි මේ සියලු දේ තුලින් තමාත් අන් අයත් හිංසාවටපත් වෙනවා කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ තුලින් තමාවත් අන් අයත් හිංසාවටපත් වෙනවා. තමාවත් අන් අයත් හිංසාවටපත් වීමට අකමැති කෙනා, තමාවත් අන් අයත් සුවපත් වේවා කියලා හිතන කෙනා දුස්චරිතය කරන්නේ නැහැ. එයා නිදාස්. ඉතින් භාගතුන් වහන්සේ අපට කියා දෙනවා. බොහෝ කලක් තිස්සේ හොඳින් මෙත් සිත පුරුදු කරනවා නම්, මෛත්‍රිය හොඳට වඩනවා නම්, එයා අරහත්ත්වයට නැමුණු සිතින් වාසය කරනවා. ඉතින් එයා අරහත්ත්වයටපත් වෙන්නේ නැත්නම් අනාගාමී බවටපත් වෙනවා. ඉතින් බඳු ජීවමාන ධර්මයක් අපට මුණ ගැහිලා තියෙනවා. ඒ ජීවමාන ධර්මයේ මුණ ගැහෙන වෙලාවේදී අපි අප්‍රමාදීව ඒ ධර්මයේ පුරුදු කරගන්න මහන්සි විය යුතුයි. ඒ නිසා අපි මේ සීල දෙනාට නැවත වතාවක් අපිෂෙත් පතනවා. වහවහ ඉක්මනින් ඒ අප්‍රමාදී බව උපදව ගන්නට සීල දෙනාට භාග්‍ය උදා වේවා.